සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනෙහි දහවන සතිය මෙලෙසින් ක්‍රියාත්මක වන්නේ. දහවන සතියේ දෙවන දවස අද. ඉතින් අද දවසට නියමිත අඟහරුවාදා දවසට නියමිත සතිපට්ඨානය ප්‍රායෝගිකව සිදු කරන ආකාරය තමයි අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුම් වූ දේශනාවකින් ඔබට අපට මෙත් සිතින් පහදා දෙන්නේ.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 අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේත් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතිපට්ඨානය පිළිබඳව දෙවැනි දවස විදිහට ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ අදාළ හරුවත් දවස ඊයේ දවසේ අපි සිහිය උපදවා ගැනීමත් සිහිය පවත්වා ගැනීමත් පිළිබඳ ප්‍රායෝගික පැවරුමක් සිදු කරා. ඒ කියන්නේ කුමක් හෝ සිහිය ඉදීමක් කියන එක ගැන අපි තේරුම් ගන්න කියලා කිව්වා. ඒක අපි කෙටියෙන් මතක් කරනවා. අපි විශේෂයෙන් අපේ ජීවිතය ගැන අපේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ විතරක් තියෙන මේ ජීවිතය අනුන්ගේ ජීවිතය ඒවා විතරයි තියෙන්නේ ඉතින් මේ ගැන අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු ඉතාලි කෙටියෙන්. ඉතාලි කෙටියෙන් මූලික හඳුන්වීමක් විදිහට විස්තර විස්තරාත්මකව නැතුව මේ කය කියලා කියන එක පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු වලින් හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මේකේ ඝන ස්වභාවය තියෙනවා ද්‍රව ස්වභාවය තියෙනවා ගලා යන ස්වභාවය ඇලෙන ගතිය ඒ වගේම උෂ්ණ ස්වභාවය තියෙනවා පඨවි ආපෝ කියන්නේ ගලන ගතිය තේජෝ වායෝ කියන්නේ පුම්බන ගතිය මේක තියෙන හුලං ආදී වගේ තියෙන පුම්බන ගතියක් තියෙන දේවල් තියෙනවා මුසු කරන ගතිය තියෙන උෂ්ණ ස්වභාවයේ ඒක අපි තේරෙනවා මුසු කරන ගතිය කියලා කියන්නේ මේ දැන් අපි ඔක්කොම ටික එකතු කරාට හොද්ද හැදෙන්නේ නේද හොද්ද හොද්දට අවශ්‍ය කරන ඔක්කොම ටික දාලා කොච්චර කැලැත්තුවත් ඒක හැදෙන්නේ නැහැ හත් වෙනකොට ඒක මුසු වෙනවා ඉතින් අන්න ඒ වගේ මුසු කරන ස්වභාවය ධර්මයේ තාප හැදිලිව ඒ සිද්ධ වෙන ක්‍රියාවලීන් ටික තියෙනවා කොහොමද වෙන්නේ කියලා ඉතින් මේ වගේ ක්‍රියාවලිය ටිකක් තමයි මෙතන මේ ශරීරය කියලා සිද්ධ වෙන්නේ. රූපවල සිද්ධ වෙන්නේ තද ගතිය, ද්‍රව ගතිය, වායු ගතිය සහ උෂ්ණ ගතිය. එතකොට මේ හතර ක්‍රියාවන් විදිහට මේවා සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන එකක්වත් කෙටියෙන් මතක් කරොත් එහෙම කෙටියෙන් අපි සැලකුවොත් එහෙම ඒ සිද්ධ කරන එකක්වත් එක දෙයක්වත් දන්නේ නැහැ. පටවිය ගත්තොත් අපේ පටවිය ගත්තොත් මේ පටවිය නැත්නම් මේ මේ ශරීරයේ තියෙන තද දේවල් ගත්තොත් එහෙම දැන් මම මේ මේසෙට තට්ටු කරනවා. ඒක තට්ටු කරන සද්දයක් ඇහෙනවා. හරිද? එතකොට මේ තට්ටු කරන සද්දේ එතකොට ඇහෙන්නේ ඝන වස්තුන් දෙකක ගැටීමක්. මගේ අස්ති සහ මේ මේසේ ගැටීමක්. ඒ කියන්නේ අස්ති සහ මේසේ ඇත්තටම අපිට නිකන්වත් මතක් වෙනවද? මේ අස්ති ගැටෙන්නේ කියලා. අපි දොරට තට්ටු කරනකොට මගේ යට කැබලිත් තමයි මේ දොරේ වදින්නේ කියලා මතකයක් එනවද? එහෙම වෙන්නේ නැහැ. කොහොමුණත් මේ ඝන ද්‍රව්‍ය දෙකම දන්නේ නැහැ මේ දෙක ගැටෙනවා කියලා. එතකොට දොරයි මගේ අස්ති දෙකම එක වගේද නැද්ද? නේද? ඒ විදිහමයි අනිත් හතරත්. එහා පැත්ත මෙහා පැත්ත ඔක්කොම එක වගේ. කියන්නේ මගේ කියලා මම ගත්ත මේ සියලු කොටස් ටිකත් බාහිර ලෝකයේ තියෙන මේහා සමාන වායුව, මේහා සමාන ද්‍රව ගති, මේහා සමාන ඝන ගති, මේහා සමාන උෂ්ණ ගති තියෙන. මේකෙත් තියෙන පැහැවෙන ස්වභාවයක්. වෙන තැන්වල තියෙන ඉතින් පැහැවෙන ස්වභාවයක්. එතකොට ඒ ඔක්කොම එකයි. ඒ දෙපැත්තම එකයි. එතකොට මේකට අදාළ නැති නමුත් මේක ආශ්‍රය කරගෙන උපදින තව නාම කොටසක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක. එතකොට ඔය හතර ඔය ඔය කියන මේ ශරීරයේ තියෙන භෞතික ශරීරය කියමුක අපි එකට. භෞතික ශරීරයේ තියෙන දේවල් වලට කියනවා රූප කියලා. එතකොට ඒ වලට අදාළ නැති මොන හරි තියනවද තව කියලා බැලුවොත් අපේ ශරීරේ මේකේ හට ගන්නවා සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුක වේදනා කියලා වේදනා වර්ගයක් හට ගන්නවා. මේ මගේ මගේ තුල තියෙන මොනවද කියලා මම හොයන්න ගියොත් දැන් අපි කිව්වා දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හත හටගෙන මේ මුළු ශරීරයම ගත්තොත් ඒ හතර විතරයි. මේ ශරීරයේ අංශු මාත්‍රයක්වත් දන්නේ නැහැ මගේ ජීවිතය කියලා. ඇවිදිනවා කියලා දන්නේ නැහැ. කතා කරනවා කියලා දන්නේ නැහැ. දැන් මේ දිව උඩ තල්ලේ වැදිලා තොල් වල ස්පර්ශ වෙලා ඔය එක එක එක එක හැඩතල වලින් මේ දිවේ දිවේ සහ කටේ මේ තොල් ඇකිලිලා දිගෑරිලා දිව වදින තැනයි උගුරෙන් එන ශබ්දයි ටික ඔක්කොම උගුරෙන් එන එන හුලන් ටික මේ පිට වෙන ආකාරය අනුව තමයි මේ ශබ්ද එන්නේ. ඒක එක එක සද්ද එනවා. අකුරු එන්නේ අකුරු එනකොට අපි හොඳටම දන්නවා. නේද? අපි ඒක පුරුදු වෙලා දෙන පොඩි කාලේ මොකුත් කතා කරගන්න බැරි එකයි. අපි ඒ අකුරු ගන්න පුරුදු වුණා. නේද? ගිරව් පුරුදු වෙනවා වගේ පුරුදු වෙලා දැන් භාෂාවක් කතා කරනවා. ටක ටක ටක ටක ගාලා කතා කරන්න පුළුවන්. එක එක සද්ද දාන්න පුළුවන්. නේද? එතකොට ඒ දිවවත් මේ තොල්වත් ඒ මොනවත් දන්නේ මේ වචන කතා කරනවා කියලා දන්නේ නැහැ. එන සද්ද දන්නේ නැහැ. මොකක්වත් දන්නේ නැහැ. ඒතර මේ ක්‍රියාවලිය තුළ සත්පුද්ගල වශයෙන් ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. නමුත් අපි මේ ශරීරයට කියනවා අපි මගේ ශරීරය කියලාත් කියනවා. මේක මට අයිති එක කියලාත් කියනවා. ඉතින් ඒ කියවුවට ඇත්ත වශයෙන්ම හොයලා බලනකොට එහෙම එකක් ඒක මගේ කියලා ගන්න බෑ. මොකද මේ ශරීරයේ වෙනස්කම් වගේ සිද්ධ වෙනවා. ඒ වෙනස්කම් එකක්වත් මට ඕන හැටියට වෙන්නේ නැහැ. මට ඕන හැටියට වෙන්නේ නැහැ මගේ කියලා ගන්න බෑ. මේක වැවෙන ගහක් වගේ හරියට එකක්. අන්න ඒ වගේ ඒ ඒ තමයි රූප කොටස. මම නිකන් ඒක ලස්සනට කීපයක් කිව්වේ. ඊට අමතරව මේකේ තියෙන සිද්ධි මොනවද කියලා කවුරු හරි හොයලා බලුවා. මේක අතුලේ සිද්ධ වෙන තව සිද්ධියක් තමයි දැන් හයක වේදනාව හැදෙනවා. ඊයේ අපි වේදනාව ගැන ගොඩක් කතා කරා. ඒ හැදෙන්නේ මට ඕන වෙලාවටවත් මට ඕන විදිහටවත් නෙවෙයි මට ඕන ලාට නවත්තන්න බෑ ඒක. ඒ වගේ තත්ත්වකින් මේක හැදෙනවා. ඒ හැදෙන්නේ සැප වේදනා, දුක් වේදනා, දුක්ඛසම වේදනා. ඒකත් මට ඕන වෙලාවට මට ඕන විදිහට වෙන්නේ නැහැ. එහෙනම් ඒවත් මගේ කියලාවක්වත් මම කියලාවක්වත් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඊළඟට තියෙන තව જાතියක් තමයි තවත් මෙතන සිද්ධ වෙන ඔය දෙකටම අදාළ නැති තව මොන හරි මෙතන සිද්ධ වෙනවද? මම කියලා ජීවත් වෙනවනේ මම කෙනෙක්ව ජීවත් වෙනවනේ දැන්. එයාගෙන ඔය දෙකටම අදාළ නැති මොනවා හරි සිද්ධ වෙනවද කියලා බැලුවොත් එහෙම මොනවද සිද්ධ වෙන්නේ? තව දෙයක් වෙනවා. දැන් අම්මා කියනකොට හඳුනා ගන්නවා. ඔය පැත්තේ මොකක් හරි හඳුනා ගැනීමක් තියෙන හැම වැඩක් වෙනවා. මොකද්ද වැඩේ කියන්නේ මට තේරෙන්නේ නැහැ. නමුත් මම හඳුනා ගන්නවා නේද? මගේ පැත්තෙන් හඳුනා ගැනීමක් තියෙනවා. peer කියනකොට හඳුනා ගැනීමක් තියෙනවා. අඹ කියනකොට හඳුනා ගැනීමක් තියෙනවා. අන්න ඒ හඳුනා ගැනීමේ ක්‍රියාවලියට ධර්මයේ සඳහන් කරනවා සංඥා කියලා. හරි? ඒවා ඒ සංඥාව අරගෙන බලපුවාම ඒ සංඥා මගේ වැඩක්ද? මම ප්‍රෝග්‍රෑම් කරලා දාගෙනද මේකට මේ? මමද මේ සංඥා හදාගන්නේ? හදාගන්නවද හැදෙනවද? හැදෙනවා මම දන්නේවත් නැහැ මෙහෙම එකක් වෙනවා කියලා. නේද? අනිත් එක මට ඕන වෙලාවට එනවද? නෑ මට ඕන නවත්තන්න පුළුවන්ද? භයානකම දෙයක් මම මේ කියන්නේ නැහැ. ඔන්න බලන්න මේ ධර්ම ශ්‍රවණය කරන ඔක්කොගේම සංඥා වැඩපිළිවෙල දැන් මම මාගේ අතර ගන්න යන්නේ. හරි. ඒක මගේ අතර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආයකට ඕන වෙලාවට වැඩේ වෙන්නේ නැති විදිහ මම පෙන්නන්නම්. පුළුවන් නම් නවත්තන්න. හරි. සංඥාව හැදෙන එක පුළුවන් නම් නවත්තන්න. තේර. අඹ. අන්නාසි. අනුරාධපුරය. කියනකොට මොකද වෙන්නේ? එහෙනම් ඔහේ තියෙන වැඩපිළිවෙල මගේ අතේද නැද්ද? <laughs> නේද? ඒක අපිට දැනෙන්න ඕනේ. ඒ ඔක්කොම සිහියක් ඉදීමක්. ඇත්ත නේද? මට ඕනේ බණ්ඩ විභාගයකට සංඥා හදාගෙන යනවා කියලා විභාගයකට යනවා. පාඩම් කරලා පාඩම් කරලා යන්නේ සංඥා හදාගෙන යන්නේ. ගිහිල්ලා සමහර වෙලාවල් තියෙනවා මතක් කරනවා මතක් කරනවා මතක් කරනවා මතක් වෙන්නෙම නැහැ. නේද? ඒ කියන්නේ මට ඕන වෙලාවට එන්නේ නැහැ. සමහර විභාග ඉවර වෙච්ච ගමන් කාගෙන්වත් අහගත්තේවත් කවුරුත් ඉඟියක්වත් දුන්නේ නැහැ වෙන්න ආවා. ඉතින් මටම තරහයි දැන් මේ මතක තිබ්බ එක නේද මට ඒ වෙලාවේ අමතක වුණානේ කියලා. ඒ වගේම තමයි අපිට මලගෙදරක් මොනවා හරි එහෙම හිතට පීඩා ඇති වෙන සංඥා. එහෙනම් සමහර සමහර දේවල් කියන මතක් වුණොත් දුකයි. බොහෝ දුකයි. නේද? ඉතින් බලන්න හරියට මම මේකට කියන්නේ මම ඊයේත් මතක් කරා. තුවාල වෙලා මොකක් හරි කරදරයක් වෙලා තුවාල වෙලා මම පාරේ වැටලා ඉන්න වෙලාවක පොල්ලෙන් ගහනවා කවුරු හරි ඇවිල්ලා සැරෙන් සැරේ. අන්න ඒ වගේ මේ සංඥාව කරන දේ බලන්න කවුරු හරි මට නිකන් ඕන නැති වචන දෙක තුනක් කියාගෙන යනවා. මට හොඳටම රිදිලා ඉන්නේ. මට රිදෙනකොටම මොකද කරන්නේ? මගේ සංඥාව අතීත සංඥා ගෙනල්ලා පරණ කරපු ඒවා කියපු ඒවා ඔක්කොම මතක් කරනවද නැද්ද? නේද? අර හරිය හරියන්නේ මොන වගේද එතකොට නිකන්? වැටලා ඉන්න ගලන පොල්ලෙන් ගැහුවා වගේ. ඒක එක දිගට එනවා. දැන් මල ගෙදරක් එහෙම වෙලා නේද? නැත්තම් මොන හරි අකටයුත්තක් සිද්ධ වෙලා ජීවිතේ අපි අමතක කරන්න උත්සාහ කරනවා. නේද? අපිට කවුරු හරි කියනවා ඌව දැන් අමතක කරලා දාන්න කියලා. එතකොට ඉතින් අපි මේ මනුස්සයටත් බයිනවා. අමතක කරන්න පුළුවන් නම් මෙලහට මම අමතක කළා. අමතක කරන්න පුළුවන් නම් අමතක කළා ඉවරයි. කියලා. ඉතින් එහෙමනම් අපි තේරුම් ගත යුතු තියෙනවා මේ සංඥා කියන එක මට ඕන වෙලාවට මට ඕන විදිහට එන එක නෙවෙයි. මට ඕන වෙලාවට මට ඕන විදිහට එන එකක් නෙවෙයි. ඉතින් එහෙනම් එහෙනම් අපිට අපේ ජීවිතයේ ගැන ඔය වගේ අවබෝධයක් මගේ ජීවිතය ගැන අවබෝධයක් ඇති කරගත යුතු තියෙනවා. ඒක මේ ඔක්කොම අපිට තනියම තේරුම් ගන්න බැරි. මම මේ තනියම අවබෝධ කරගත්ත ඒවා නෙවෙයි. මේ මොන විදිහට ගිහිල්ලාද මේ මොනවා හරි මේ පොඩි දෙයක් මේ කියන්නේ. ලොකු දෙයක් මහා අවබෝධයක් ඇති කරගෙන කියන දෙයක් නෙවෙයි. නමුත් මේ පොඩි දෙයක් හරි කියන්නේ අපිට කලින් නොදැනෙච්ච දේවල්. අපිට තනියම ජීවත් වෙනකොට ඒවා දැනෙන්නේ නැහැ. ඒවා දැනෙන්න නම් අපිට ශාස්ත්‍රවරයෙක් ඕන වෙනවා. ඊළඟට බලන්න සංස්කාර කියලා කියන්නේ අර ගොඩවල් තුනටම අයිති නැති එකක්. එහෙනම් දැන් අපි දන්නවා රූප, වේදනා සංඥා ඒ තුනම නැති මොනවා හරි මෙතන වෙනවද තව ඒ තමයි ආදරය ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මාන්නය ප්‍රිය බව අප්‍රිය බව ගිජුකම කෑදරකම ওই වගේ දේවල් ඇති වෙනවා අපිට ඊර්ෂ්‍යාව හරිද රාගය වගේ දේවල් ඇති වෙනවා ඒතර මේ ඇති වෙන දේවල් රූපද වේදනාද සංඥාත් නෙවෙයි අන්න ඒවට කියනවා සංස්කාර කියලා ඒවා කරගන්නේ මන්ද නෑ. ඒවත් මට ඕන වෙලාවට ආපුහම යවන්න පුළුවන්ද? බෑ. මට ඕන වෙලාවට ගෙන්නන්නත් පුළුවන්ද? දැන් මට මෙයා ගැන ආදරයක් තිබ්බොත් හොඳයි කියලා ගෙන්නන්න පුළුවන්ද? නෑ එන්න ඕනේ. නේද? හේතු ඇතුව එනකන් ඉන්න ඕනේ. නේද? ආවොත් යවන්නත් බෑ. එහෙනම් ඇත්තටම සංස්කාරයන් ගැන බලනකොටත් ඒවා මං කරගන්න දේවල් නෙවෙයි. මේ වෙන කවහරි කරන දේවල්ද? සංඥාව වෙන කවහරි කරන දෙයක්ද? නෑ. ක්‍රියාව විතරයි. බලනකොට අර පටවිය ආපෝ තේජෝ වායෝ වල තිබ්බ ලක්ෂණය මොකද නැද්ද? නේද? පඨවි ආපෝ තේජෝ වායෝ වල තියෙන ලක්ෂණයක් මොකද්ද? මම කරනවා ඒ ආහාර දිරවන එක මගේ වැඩක්ද? නෑ ආහාර කොච්චර දිරවවද කියලා මට තීරණයක් ගන්න පුළුවන්ද? බෑ මේ මොකක්වත් මගේ වැඩ නෙවෙයි. හේතු ඇතුව සිද්ධ වෙන ක්‍රියාවන් වගේ අමුළු ජීවිතයම කියලා කියන්නේ. සංස්කාරය කියන්නේ හේතු ඇතුව හටගන්න දේවල් වගේ. මේ බණ ටික කියන එක මේ මොහොතේ මේ මොහොතේ මේ සිද්ධ වෙන දේ ගත්තත් මේ අතීත හේතු අනුව සිද්ධ වෙන්නේ මේ බණ ටික අතීතයේ මගේ මනසට ඇතුල් වෙන වැඩපිළිවෙල කොහෙන් හරි ආවේ නැත්තම් ගුරුවරයෙක්ගෙන් ආවේ නැත්තම් ඒවා හේතු වෙලා තමයි මෙතනින් උපදින්නේ. ඒක තමයි ගොඩක් හේතු හේතු වෙන්න ඕන. මේ වෙනකොට කායික ශක්තිය තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි කියන්න වුවමනාව තියෙන්න ඕන, කරුණාවක් තියෙන්න ඕනේ. වටිනාකම දැනෙන්න මේ ඔක්කොගේම එකතුවක් විදිහට මෙන්න මේක මහත් වයින් වලියට දැන්. නේද? ඉතින් අන්න එහෙම සංස්කාරය කියන්නේ ඒ වගේ එකක්. තව මොනවද මෙතන තියෙන්නේ කියලා බැලුවොත් මෙතන තියෙනවා තව පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම, ආග්‍රහණයේ දැනීම රසයේ දැනීම කාය ස්පර්ශය කියන්නේ මුළු කයේම තියෙන දැනීම කාය විඥානය කිව්වොත් සහ ආදරය කියන්නේ එකක් ආදරයේ දැනීම කියන්නේ තව එකක් ආදරය දැනෙනවා කියන්නේ එකක් ආදරය කියන්නේ ධර්මතාවයක් ආදරය දැනීම කියන්නේ විඥානය තරහ දැනෙනවා මට ඒ දෙක දෙවිදිහකට දැනෙන්නේ අන්නේ දැනීම මාත්‍රයට කියන විඥානය කියලා මේ තුන්ට කියන පංච උපාදානස්කන්ධය කියලා මේ පහට ඔය පහ ඇරෙන්න මොනවාවක්වත් මේ ශරීරයේ තියනවද අනුන්ගේ ශරීරවල තියෙනවද? මේ පහරෙන් ලෝකෙවත් මොකක්වත් නැහැ. හරි. එහෙනම් බලන්න සියුම්ව, ඊතා සියුම්ව අපේ ජීවිතේ බෙදලා තියෙන කොටස් පහකට. අපි දන්නේ නැතුණාට ඒ පහ තමයි අපි උපාදානය වෙන්නේ. තණ්හාවෙන් අල්ලාගෙන යන්නේ වල්ලන්නේ. ආදරය අල්ලනවා අපි තණ්හාවෙන්. රූප අල්ලනවා තණ්හාවෙන්. වේදනාව අල්ලනවා තණ්හාවෙන්. මේ මේ සැප වේදනාව මට ඕනේ, මේ සැප වේදනාව ඕනේ කියලා අල්ල ගන්නවා. ඊළඟට සංඥා සංස්කාරයන් අල්ලනවා. නේද? එතකොට විඥානයත් එහෙමයි මේ නැති වෙනවට කැමති නැහැ, ඇහි පෙනීම නැති වෙනවට කැමති නැහැ, කනේ ඇසීම නැති වෙනවට කැමති නැහැ. අන්න එහෙනම් තණ්හාව උපදිනවා. මේවා තමයි උපාදාන වෙන්නේ. ඒකින්ද මේවට කියනවා පංච උපාදාන ස්කන්ධ කියලා. උපාදාන වෙන්නේ ස්කන්ධ කියලා. මේවා උපාදාන වෙන්නේ මේ වාගේ අපි දැන් කතා කරපු ඇත්ත දන්නේ නැති හින්දා. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හදාරනකොට මොකද වෙන්නේ? මේවා පිළිබඳ අපි මේ දැන් යමක් කතා කරනකොට එකපාරටම අපේ නිකන් ඔළුව හැලුණානේ. ඇත්ත තමයි. ඇත්තටම සංඥාව කියන්නේ මට ඇති නැති එකක්. ආන් ඒකට කියනවා සිහියක් කියලා. සංස්කාරය කියන්නේ මට ඇති නැති එකක්. ඒක මම කියලා ගන්න බෑ. මගේ කියලා ගන්න බෑ කියලා දැනෙනවනේ අපිට වෙලාවක. ඒකට කියනවා සිහියක් කියලා. අන්න ඒ කොතන හරි එකක් ගැන හරි අපිට සිහියක් ඉපදුනොත් යම් හේයකින්. හරි. දැන් ප්‍රශ්නේ. පටවියාපෝ තේජෝ ආයෝග ධාතු මනසිකාරය කරනවා අපේ අම්මලා සීයලා ආච්චිලා හරිද ගිහිල්ලා පන්සල් වලට ගිහිල්ලා පොය දවසට වැඩේ බලන්න ඕනේ ආය මොනුන් නැහැ ධාතු මනසිකාර්යයේ ඉහළින්ම ඉන්නවා හරිද හැබැයි හැන්දාවට ගෙදර එනකොට ගෙදර අස් කරලා නැහැ උයන්ට ලෑස්ති කරලා නැහැ මොකක්වත් නැත්තම් මොකද වෙන්නේ අරව එකක්වත් මතක් වෙනවද නිස්සත්තයි නිජීවයි කියලා එහෙ කියලා ඉවරලා ඔක්කොම කරලා එනවා මෙහි ඇවිල්ලා නිස්සත්ත නිජීව තමයි අන්න ඒ මොකද ඒ මොකද ඒ නේද? ඒකෙන් අපි හරියට නිඳා ලබනවා. අර වෙලාවේ බොරුවද කරන්නේ. අපි එතකොට අනි ගෙදරයි කියනවා අම්මු බොරු කරලා තමයි එන්නේ. අර හැගිලා මොකුත් කරලා නැහැ කියලා ගෙදරයි නිඳා කරනවා. හරි? ඒක හරිද? ඒකත් වැරදි. සමහර අය නම් බොරු කරලා එනවා. ඒක ඇත්ත. නමුත් ඔක්කොම එහෙම නෙවෙයි. කරන අය දන්නවා මේක. භාවනාවේදී සිහිය ඉපදුනාට ඒක සාමාන්‍ය ජීවිතේ පවත්වා ගන්න එක ලේසි නෑ. ලේසි නෑ. හරිද? එහෙනම් භාවනාවකදී උපදින සිහිය පවත්වා ගැනීම තමයි ඒ වුණාට වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒක පවත්වා ගන්න කියලා. ඇයි ඒ? ඒක පවත්වා ගත්තොත් විතරයි අපි ඒක ඒ සිහිය නොපවත්වන හැම වෙලාවකම අපි මොකක් හරි වැරදීමකින් ජීවත් වෙනවා. හරි? මොකක් හරි වැරදීමකින් ජීවත් වෙනවා. ඒ වැරද්දින්ද අපිට බොහෝ දේවල් උපාදානය වෙමින් තියෙන හැම නිමේෂයකම. මොනවා හරි ලස්සන රූපයක් දැක්කහම මිහිරි ශබ්දයක් ඇහුනහම ගන්ධයක් රසයක් ඒවට ඇලි ඇලි ඇලි ඇලි යන්නේ අපේ හිත මෙන්න මේවා තියෙන වැරදි දෙහිඳ. ඒක තේරුම සතිපට්ඨාන වඩන කෙනාට ජීවිතයක් නැහැ කියන එකද? අපි කියයි ඉතින් එතකොට මේ මේ සැප වේදනත් නැහැ යාට සැප රූපත් නැහැ සැප සද්දත් නැහැ ගන්ධත් නැහැ රසත් නැහැ අයියෝ මොකද්ද ජීවිතේ කියලා. හරිද? නෑ එහෙම එකක් නෙවෙයි. රහතන් වහන්සේ නමකට ප්‍රිය ආහාරයක් ගනිද්දී නැත්නම් රස ආහාරයක් ප්‍රිය නෙවෙයි රස ආහාරයක් යම් කිසි අපි හිතමු පැණි රහ කියලා රහතන් වහන්සේට පැණි රහ දැනෙන්නේ නැද්ද? පැණි රහ දැනෙනවා. හැබැයි ඒකට ඇලෙන්නේ නැහැ. ඒකට ඇලෙන්නේ නැහැ. හරිද? ඒකට 아무තු ප්‍රියභාවයක් දක්වන්නේ නැහැ නැත්නම් අඳුරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ එක තැනකදී මගේ ඥාතීන් පැත්තෙන් එන හුණගත්මට සැපයි. ඒක සැපයි. ඉතින් සැප සැපයි තමයි. නමුත් ඒ සැපෙහි සතුටු වීමක් ඇලීමක් මුලා වීමක් නැහැ. ඒක තමයි සාර්ථකම ජීවිතේ. අපිට මොකද වෙන්නේ? අපි අපි සැපෙහි ඇලුනට කමක් නැහැ. ඒකේ මුලා වුණාට කමක් නැහැ. ඒවා වෙනස් වෙන්නේ නැත්තම්. නේද? අපිට අයිති කරගන්න පුළුවන් සැපයක් තියෙනවා නම් ඒක ඇලුනට පොඩ්ඩක්වත් කමක් නැහැ. නමුත් මේ ලෝකයේ තියෙන Taman ළඟම ඉන්න කෙනාවක්වත් ළඟින්ම ආදරය කරපු අම්මවවක්වත් මගේ කියලා අල්ලගන්න කෙනෙකුට බෑ. බැරි ඇයි? මට අයිතියක් නැති ගැලීමක් එතන තියෙනවා. ඒක මට අයිති නැති විතර නෙවෙයි ඒක එයාටවත් එයාටවත් අයිති නැහැ. හරි අම්මාගේ තුල උපදින සංඥාව අම්මටවත් අයිති නැහැ. අම්මා ළඟ උපදින ආදරය අම්මටවත් අයිති නැහැ. අම්මගේ ශරීරය අම්මටවත් අයිති නැහැ. එයාටවත් අයිති නැති දියවීමක් තුල එයාටවත් අයිති නැති ගැලීමක් තුල මම කොහොමද ඒක අයිති කරගන්නේ? නේද? ඒකින්ද මේ ලෝකේ යමක් අයිති කරගන්න යන අය හරියට දුක් විඳිනවා. මගේ කියලා ගන්න අය හරියට දුක් විඳිනවා. නිබඳව ඒ අයට ඒක ගැටලුවක් වෙනවා. ඉතින් ඔන්න ඒ ටික හේතුවෙන් තමයි අපි මෙච්චර එහාට කතා කරේ පොඩ්ඩක් මේ සතර සතිපට්ඨාන දේශනාවේ තියෙන වටිනාකම පොඩ්ඩක් කියලා දෙන්න. මහා සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ ඔය පංච උපාදානස්කන්ධය පිළිබඳව ඔය නිවැරදි සිහිය උපදවා ගන්න තියෙන මෙවලම අපිට. ඒක තමයි තියෙන්නේ අපූර්වට. මේකයි කියන්නේ සතර සතිපට්ඨානය තුල මුළු ධර්මයේම තියෙන සතර සතිපට්ඨානය තුල කියලා. හරිද? ඒකින්ද අපි කවදා හරි දවසක මේ හම්බෙලා තියෙන උපකරණයේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න ඕනේ. අපිට හම්බෙලා තියෙන උපකරණය තමයි මේ ශරීරය සහ මේ ශරීරය ආශ්‍රය කරගෙන මේ සිද්ධ කරගෙන අපි කරගෙන වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල මට අයිති නැතිව ඉදිහටමයි වෙන්නේ. හරි අනිත් එක හැම වෙලේම වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට කියනවා අනිත්‍යයි කියලා. මට අයිති නැත් මට අයිති කරගන්න බැරි ස්වභාවය මට ඕන විදිහට මේ විදිහට වෙන්න ඕනේ මේ විදිහට නොවෙන්න ඕනේ කියලා අපි ගණ්ඩ ඒ විදිහට වෙන්න ඕනේ නොවෙන්න ඕනේ කියලා අල්ලගෙන මට ඕන විදිහට කරකව ගන්න බැරි ගතිය බැරි ලක්ෂණය මේක තියෙනවා ඒකට කියනවා අනාත්මයි කියලා හරි ඒතර මේක ආත්ම කොට ගන්න බෑ කියන්නේ ඒකයි මේක එක්තරා එක්තරා ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලිය තියෙන සිද්ධ වෙනවා හේතු සාගතව ශක්තිය එහෙමනම් මේවා තේරුම්ගෙන මේවා අපේ මනසට ඇතුල් කරගෙන ඒ අනුව සිතුවිලි ඇති කරගනිමින් වාසය කරන කෙනා මේ ලෝකේ ලස්සනට ඉන්නවා. ඇයි? එයාට වෙන කාටවත් තරහ කියන තරහ යන්නේ නැහනේ. ඒකම ගන්න පොඩ්ඩක්. ඇයි වෙන කාටවත් තරහ කියන තරහ යන්නේ නැත්තේ? එයා දන්නවා අරයට තරහ ඇවිල්ලා තියෙන්නේ. අරයා අරයා තරහෙන් ඉන්න එක එයාගේ වැඩ නෙවෙයි කියලා. හරියටම දන්නවා. එයාට තේරෙනවා වෙන කෙනෙකුට තරහ ගිහලා මට බයින වෙලාවට මට තේරෙනවා ඒක එයාගේ වැඩක් නෙවෙයි. ඒක එයාට ආපු එකක්. නේද? ඒක එයාට ආපු එකක් නම් කිසිම ගැටලුවක් වෙන්නේ මට දැනෙනවා මට දැනෙනවා අපි එහෙම නෙවෙයි. අරයා තරහෙන් කතා කරනකොට මෙයාගේ වැඩේ මට තරහෙන් කතා කරලා ඉන්නකො කියලා එක අවුරුදු ගානක් මතක තියාගන්න. ඉතින් ඒ වගේ අල්ලා ගැනෙනවා. අල්ලා ගන්නව නෙවෙයි වැරදි අවබෝධය තියෙන තාක්කල් ඇල්ලෙනවා. වැරදි අවබෝධය තියෙන තාක්කල් ග්‍රහණය වෙනවා. හරිද? එහෙනම් අන්න ඒ ඇල්ලෙන ගතිය, ඇලෙන ගතිය, ග්‍රහණය වෙන ගතිය සසර ජීවිතයේම අපිට තියෙන එක. ඒ හින්දා අපි මොකද කරන්නේ මේ ජීවිතය කරනකොට රෞමේ ඇවිදිනවා මේ ඇහත් අරගෙන කනත් අරගෙන රෞම් යනවා. හරිද? රෞමේ යනකොට අපිට එක එකව හම්බෙනවා. තත්ත්ව තත්ත්‍රාබිනන්දිනී කියන්නේ එක යන යන තන යන යන තන ඇලි ඇලි ඇලි ඇලි ඇලි ඇලි යනවා. අන්තිමට ඒවා ඔක්කොම හින්දා ලොකු දුක් වර්ගයක් ඇති වෙනවා අපිට. එහෙනම් අපි මහා දුක් විඳින මිනිස් බවට පත් වෙන්නේ අපේ අතුලාන්තයේ ලෝකයේ ඇත්ත తත්ත්වය අවබෝධ කරගන්න විවර කරපු නැති හින්දා. හරිද? ඒක විවර කර ගැනීමටයි මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. ඉතින් මේවා අපි ගොඩ කතා කරලා තියෙනවා. මම ඊයේ දවසේ කිව්වා මොකක් හරි සිහියක් උපදවා ගන්න කියලා වේදනාව ගැන කියලා දුන්නා. දැන් අද දවසෙත් අපි කතා කරන්නේ මේ සිහියක් මේ විදිහට අපිට දැන් ওই මම දැන් මේ බණ කියනකොටත් යම් සිහියක් ඉපදුනා නේද මේ ජීවිතය ගැන. ඒ සිහිය මොකද කරන්න ඕන? පවත්ත ගන්න ඕනේ. ඒ උපදින ලෝකයේ ඇත්ත తত্ত্বය ගැන ලෝකයේ සත්‍ය తত্ত্বය ගැන පරම අර්ථය ගැන උපදින සිහියට කියනවා සතිය කියලා. ඒ සිහිය පවත්ව ගන්න එකට කියනවා සතිපට්ඨානය කියලා. එතකොට ඒක පවත්ව ගන්න මොකද කරන්න ඕනේ? එක ක්‍රමයක් තමයි දැන් අපි මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට මේක ඇති උනේ. එහෙනම් මේ ධර්ම දේශනාව පටිගත කරන් ගිහලා එක දිගට අහන්න ඕනේ. ඒකත් හොඳ ක්‍රමයක්. තමයි ඕක අහන්න පුළුවන් හැම වෙලේම. නේද? අනිත් එකේ අහන එකෙන් විතරක් වැඩක් වෙන්නේ නැහැ. සමහර භයානක තැන් උපදිනවා. භයානක තැන්වලදී මට මේක අමතක වෙනවා. යමක් මතක් වෙන්නේ පින්වත්නි යමක් ආශ්‍රය කරලා තිබ්බොත් ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට යම් අරමුණකදී යමක් මතක් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් විමසන්න. මහනුවර කියන්නේ අරමුණක්. මහනුවර කියන අරමුණ දැන් මම මේ අත්තන්ගේ මනසේ ඇති වෙන්න සද්දයක් දැම්මා. මම මහනුවර කිව්වා. ඒ මහනුවර කියනවත් එක්ක මොනවා හරි මතක් වෙනවා පැත්තේ. තව දෙයක්. මොනවාද? දල්දාමාලි කියලා මතක් වෙනවා. නේද? එහෙම කරාද? කරාද උනාද? උනා උනා උනා. එහෙනම් මේකේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙනවා මගේ මේ මානසිකාරේ. මතක් කරේ මහනුවර මතක් වුණේ දල්දම්මාලිකා. ඒ අරමුණේ වෙන වෙන දේවල් මතක් වෙන ගතියක් තියෙනවා. මහනුවර ස්පිතාලයක් නැද්ද? හේදන්නේ මතක්ුනේ නැත්තේ. මෙතන හිටියා කියලා හිතන්න නුවර ස්පිතාලේ අවුරුදු 8ක් 10ක් දැන් එක දිගට වැඩ කරන කෙනෙක්. එයා හැම වෙලේම එයාගේ මනසින් මහනුවර ස්පිතාලෙත් එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ එයා හෙන් දැකලා කණෙන් අහලා අපිට වැඩි ආශ්‍රය කරලා තියෙනවා. අන්නේ ආශ්‍රය කරලා තියෙන කෙනෙකුට එකපාරටම මහනුවර කිව්වා. එයාට ඒ අරමුණ මතක් වෙනවා. එහෙනම් අපිට යම් අරමුණක මතක් වෙන්නේ මොකද්ද? ආශ්‍රය කරලා තියෙන දේ නේද? හා. රූපය, මනුස්ස රූපයක් දැක්කහම මම වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ ධාතු හතරකින් හටගත්ත දෙයක් කියන ලක්ෂණයද නැත්නම් සත්‍යයයි පුද්ගලයයි කියන ලක්ෂණයද? සත්‍යයයි පුද්ගලයයි කියන ලක්ෂණය. එහෙනම් මම වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන එක. ඒකින්ද මට මනුස්ස ශරීරයක් දකිනකොටම මතක් වෙන්නේ සත්‍ය පුද්ගලයෙක් කියලා. ඒ ශරීරය පණ ඇති නේද ජීවි දෙයක් කියලා මතක් වෙන්නේ. හැබැයි මම ඒක වෙනුවට හරිද? ධාතු හතරේ ලක්ෂණත් එක්ක මේකේ හැමේ ඉඳලා මේකේ කෙස් වල ඉඳලා ලොම් වල ඉඳලා නිය වල ඉඳලා සම්බල ඉඳලා මම මොකද කරන්නේ? පැත්තකට වෙලා හොඳට මේකේ ධාතු හතරක සකස් වීම පිළිබඳව මෙනෙහි කරනවා. මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කරනකොට දැන් මට මොකද සිහියකුත් ඉපදුනා මේක ධාතු හතරෙන් හටගත් දෙයක් කියලා දැන් අපි කිව්වනේ ඉස්සෙල්ලා. කිව් එක හොඳට වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කරනවා. අන්න ඒ වැඩියෙන් මෙනෙහි කරොත් එහෙම රූපයක් දකිද්දිම ඇති වෙන හැඟීම ධාතු හතරක් කියලා. හැම වෙලෙම එහෙම ඉන්න ඕනේ නැහැ. හැබැයි සත්‍ය පුද්ගලෙක් කියන අදහස එන්නේ නැහැ. හරි ඇත්ත දන්න හින්දා. හ්ම් අන්න එහෙම මෙනෙහි කර කර මෙනෙහි කර කර Tamanට ඉපදිච්ච සිහිය මෙනෙහි කර කර මෙනෙහි කර කර තමන්ගේ මනසෙන් ස්ථීරව නැගෙන විදිහට සකස් කරන්න ඕනේ. ඒ සකස් නොකරන තාකල් මොකද වෙන්නේ? ඒ අර දකින්න පුද්ගලයාව උපාදානය වෙන්න තියෙන කඩ වැඩි. ඒ පිළිබඳ ආසාවක් ඇති වෙලා ඒ පිළිබඳ රත් වීම, දැවීම හැදෙනවා අපේ. බලන්න මේ වෙනකොට අපි මේ ජීවිතයට ඇවිල්ලා වරද්දගත්ත තැන් වගේක් තියෙනවා. හ්ම් දැනට මේ වෙනකොට දකින්න නැතුව ඉන්න බැරි, අහන්න නැතුව ඉන්න බැරි, විඳින්න නැතුව ඉන්න බැරි දේවල් වගේක් තියෙනවද නැද්ද? ඒවා නැතුනොත් හත් වෙන ගතිය තියෙනවා. ඒවා නැතුනොත් දැවෙන ගතිය තියෙනවා. නිකන් පිච්චෙන වගේ ගතිය තියෙනවා. ඉතින් මාව පිච්චෙන දේවල් වගේක් තියෙනව නේද? මම සමහරට ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයා නැත්තම් මාව නිකන් පිච්චෙන වගේ ගතියක් තියෙනවා. අනිත් අයට එහෙම තියෙනවද? අනිත් අයටත් එයා නැතුනහම පිච්චෙන වගේ ගතියක් තියෙනවද? නෑ නෙමෙයි. එහා ගෙදර ඉන්නවා කට්ටිය යාට ගානක්වත් නෑ. මෙයා නැතුණා කියලා මට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහා ගෙදර කෙනාට තියෙන මොන ප්‍රශ්නේද? ඒ ගෙදර ඉන්න ළමයෙක් පිළිබඳ ප්‍රශ්නයක් එයාට තියෙන්නේ. නේද? එයා එයා වෙන එකක් ඉඳ පිච්චෙන්න පටන් ගන්නවා. තව එකනේ තව එකක් ඉඳ පිච්චෙන කට්ටියව පිච්චෙන ඒවා හදාගෙනද නැද්ද? අපරාධ නැද්ද? නිකන් පුච්ච ගන්න ඒවා හදාගත්තේ අපරාධ නැද්ද? නේද? හැබැයි හදාගත්තේ මොනවා කියලා හිතාගෙනද? සැපයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා හිතාගෙන තමයි ඒක අල්ලන්න ගිහිල්ලා අන්තිමට පිච්චිලා ඉන්නේ. ගින්දර ඇල්ලුවා වගේ. නේද? මේ ලෝකේ තියෙන මේ උපාදානස්කන්ධයන් ඇල්ලුවොත් අපි මගේ කියලා ඒව හින්දා දනුවක් හම්බෙනවා. සතු දනුවක්. එහෙනම් අපි පිච්චි පිච්චි ජීවත් වෙනවා. මූණෙල්ලගෙන ජීවත් වෙනවා අපරාධයක්. දැක්කේ නෑ, ඇහුවේ නෑ කියලා. ඉතින් අන්න එහෙම නැතුව ඇත්ත දැක්ක කෙනාට මේ පිච්චීම් දැවීම නෑ. එයා ඉතින් ශෝකයට ජීවත් වෙනවා. මෛත්‍රිය තියෙනවා එයාට. ඉන්න කෙනාට වෙනදටත් වැඩිය හොඳට සලකනවා. දැන් කවුරුත් බය වෙන්න දෙයක් නෑ මේ ධර්මය අවබෝධ කරොත් අපේ මේ ගිහි ජීවිතේ හිතන්නේ නැති අපිට අප්පෝ ඔක්කොම ඒකතු එපා වෙයි කියලා නෑ තිබ්බට වැඩිය හොඳයි ඇයි අර ආදරයෙන් මුලා වෙච්ච ආදරයෙන් ඉන්න තාක්කල් රණ්ඩු අල්ලනවා නේද මුලා වෙච්ච ආදරයෙන් ඉන්න තාක්කල් බලාපොරොත්තුනේ බලාපොරොත්තු කඩ වෙනකොට මොකද වෙන්නේ මරා ගන්න නැති ටික විතරයි වෙලාවකට මරා ගන්නවත් එක්ක නේද නමුත් එහෙම නැත්තම් බලාපොරොත්තු නැත්තම් කඩවීමක් නැහැ බලාපොරොත්තු වෙන්න බැරිව දන්නවා සකස් වීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා දන්නා ඒකින්ද ආවාදන ශාස්ත්‍රනාදීලා සකස් කරගන්න උත්සාහ කරනවා සකස් කරගන්න උත්සාහ කරලා සකස් වුණේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. හරි. ඒ වගේ අපූර්වත්වයකින් යුත් ජීවිතයක් සුන්දර සිතුවිලි සහිත ජීවිතයක් හැම නිමේෂයකම සැනසෙල්ලේ ඉන්න පුළුවන් ජීවිතයක් ලැබෙනවා. මේ නිවැරදි සිහිය උපදවාගෙන පවත්වා ගන්න. හරි. ඒක නිසා වෙන් ওই පංච උපාදානස්කන්ධය පිළිබඳව කුමක් හෝ සිහියක් දැන් ඊයේ දවසේ සිද්ධ කරපු කට්ටිය වේදනාව ගැන ඒක සිද්ධ කරා. ඒක පවත්ව ගන්න ගියා නම් තේරෙන්නේ නැති එක ටිකක් අමාරු වුණා කියලා. සමහර විට ගොඩක් ලේසි වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් සමහර අයට අමාරුයි මුලදී. එතකොට මේ සිහිය පවත්වා ගත්තොත් යම් හේකින් ඒ තැනත්තාට සිද්ධ වෙන පළවෙනි ලාභය තමයි ඒ සිහියට අනුව දෙයක් මම දැන් කිව්වා වගේ රත් වීම දැවීම අලුතෙන් රත් වීම දැවීම කිසිවක් එකතු වෙන්නේ නැහැ. නේද? එහෙම නේද? ඒ තරම් නෙවෙයි තියෙන ඒවා. තියෙන රත් වීම දැවීම බලාගෙනදී අඩු වෙනවා. අන්න බලන්න නච කිංචි ලෝකේ උපාදීයති අනිශ්චිතෝච විහෙරති. නේද? එයා වාසය කරන්නේ තණ්හා දෘෂ්ටිමාන්නයන්ගෙන් අනිශ්චිතව. මොකද එයා ඇත්ත දන්න මොහොතේ එයා ඉන්නේ එහෙම. ඒට අනේ ලොවේහි කිසිවක් උපාදානය කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ එහෙනම් කඩේ වහලා තියෙන්නේ. හරි. මේකෙන් මම අලුතෙන් ඒක අතුරට ගන්නෙ නෑ. සිහිය තියෙන තාක්කල් මොකද දැන් මේ මේක හරීම හරීම වටින කාරණා මම කියන්නේ. මේ වෙනකම් මට උපාදානය වෙලා නැති අනාගතේ උපාදානය වෙන්න තියෙන දේවල් වගේක් තියෙනවා. ඒව හින්දා මාව රත් වෙනවද? මට මේ වර්තමානයේ උපාදානය නැති නමුත් අතීතයේ උපාදානය වෙලා තිබ්බ වස්තුන් වර්ගයක් තියෙනවා. එහෙනම් සමහර වස්තුන් තියෙනවනේ අපි හොඳට උපාදානය කරගෙන ඉඳලා දැන් නැහැ ගානක්වත් නැහැ දැන්. ඒ අතීතයට ගියේ ඒවා හින්දා රත් වෙනවද? ඇත්තටම අතීතයට ගියේ ඒවා තණ්හා දෘෂ්ටිය මාන්නය අතහරිනාට පස්සේ මම කියන්නේ අතීතයට ගියා කියන්නේ මේ තණ්හා දෘෂ්ටි මාන්නය නෙවෙයි. ඒ තියෙන උපාදානය අතීතයට ගියේ ඒවා. ඒ කියන්නේ උපාදානය නැති වෙච්ච වස්තු තිබ්බත් එකයි නැතත් එකයි. නේද? සමහර ඒවා ගැන මම හිතනවා මේ වර්තමානයේ මට නැතුව බෑ කියලා එක දවසක්වත් දකින්න නැතුව බෑ කියලා තිබ්බ සමහර වස්තු අපි මොකද කරන්නේ ජීවත් වෙනකොට කාලයකදී දැක්කහම මගහැරලා යන කාණ්ඩ එනවා. නේද? දැක්කොත් එහෙම නිකන් හොඳ දෙයක් දැක්කා වගේ කාණ්ඩ එනවා. එහෙනම් අතීතයේට මගේ තිබ්බ ආසාවක් අඩු වෙලා අතීතයට ඒ වස්තුව ගියා නම් දැන් ආසාවක් වර්තමානයේ නැත්තම් ඒකෙන් තමයි රත් පිළිදැවිලි නැහැ. අනාගතේ එන්න තියෙන දේවල් ගැන නැහැ. එහෙනම් මේ බලන්න මෙන්න මෙහෙම ක්‍රමයක් කරොත් අනාගතේ එන්න තියෙන ඒවා ටික දැන් ප්‍රශ්නයක් නැහැ නැති වුණා කියලා. ඒවට එන්න දෙන්න නැතුව බ්ලොක් කරනවා. එන්න දෙන්න නැතුව නවත්තනවා. තියෙන ටික අතීතයට යනවා. යවුවොත් මොකද වෙන්නේ? මේක හිස්සෙනවා. නේද? එහෙනම් දැවිලි තැවිලි නැති වෙලා යනවා. සතිපට්ඨාන දේශනාවේ තියෙන ඔන්න වැඩේ පළවෙනියම. අනිශ්චිතව වාසය කරන්න. මනුස්ස ශරීර දැන් අපි රාගාදී කෙලෙස් ධර්ම ගමුක කෙලින්ම රාගාදී කෙලෙස් ධර්ම මිනිසුන්ට උපදිනවා. නමුත් පොදුවේ ස්ත්‍රියකට පුරුෂයෙක් කෙරෙහි පුරුෂයෙකුට ස්ත්‍රියක් කෙරෙහි ඉපදුනත් ඒ කෙලෙස් ධර්ම ඉපදිච්ච හින්දා සමහර ශරීර උපාදාන කරගන්නවා. නේද? මේ ශරීරය නැතුව බෑ කියන තත්ත්වයටපත් වෙනවා. ඒක අර පොදුවේ උපදින දෙයට වැඩිය බොහොම ප්‍රබලයි. නේද? එතකොට අන්න ඒක සිද්ධ වෙන්නේ ඒ අර පොදුවේ තිබ්බ දැක්ක ගමන් ඇතිවෙච්ච සතුටින්දා. ඒ සතුටෙහි ඇලුනා ඇලිච්ච දේ ග්‍රහණය වුණා ඊට පස්සේ රත් විරිදවිලි ඇති වෙන ගතියක් තියෙනවා එතකොට දැන් අලුතෙන් මේ වෙනකන් එහෙම වෙලා නැති ශරීරයක් පිළිබඳ දැන් ප්‍රශ්නකුත් නැහැ එහෙම වෙලා තිබිලා නැති වෙච්ච ශරීරයක් ගැන ප්‍රශ්නකුත් නැහැ දැන් එහෙනම් මම කරන්න යන්නේ මොකද්ද වර්තමානයේ මට ඒ වගේ උපාදානය වෙලා තිබ්බ තියෙන වර්තමානයේ තියෙන ශරීර පිළිබඳ තියෙන ආසාව අයින් වෙන්න තමයි අර අනිශ්චිතෝච විහෙරති කිව්වේ අලුතෙන් මේකට එන්න දෙන්නේ නැතුව නවත්ත ගන්න. ඒවා නවතින්නේ ශරීරය පිළිබඳව තියෙන සිහිය හදාගෙන ඒක පවත් ගත්තොත්. ටික ටික ටික ටික ටික ටික ඒතකොට වෙන්නේ මොකද්ද? අර උපාදාන ටික ටික අඩු වෙලා යනවා. ඉතින් ඒවා ප්‍රායෝගිකව අත්දකින්න ඕනේ. අපි සතිපට්ඨානේ වඩනවා නම් ඒවා ප්‍රායෝගිකව අත්දකින්න ඕනේ. මම මේ தත්ත්වයටපත් වෙමින් ඉන්නවා මේ වෙනකොට කියලා. නැත්තම් වඩ නැති සතිපට්ඨානයක් නැත. දවසින් දවස දවසින් දවස වයසට යන්න යන්න යන්න යන්න ගොඩ ගොඩ ගැහිලා. මොන ගොඩද? දුක් ඇති වෙන ගොඩ ගොඩ ගැහිලා. අරව නැතුව බෑ නේද? දරුවෝ විතරයි කලින් හිටියේ. කලින් දරුවෝවත් හිටියේ නෑ. ඊට පස්සේ දරුවෝ ඉන්න පටන් ගත්තා. දැන් නේද? ලේසිද ඉඳලා? නේද? ඇයි ඉඳලා ලේසිද කියලා? නේද? පහක් හිටියානම් පස් දෙනාට පහක් හිටියානම් 25කට බැඳලා දැන්. දරුවෝ පහක් අම්මෙකුට හිටියා නම් තාත්තෙකුට හිටියා නම් එයාලා පහකට විතරයි බැඳෙන්නේ. ඒ පස් දෙනාම පහ පහ හැදුවා කියන්නකෝ. දැන් 25ක් ඉන්නවා. උපාදාන 25යි. ඒවා ලේසි ඒවා නෙවෙයි. හරිද? ඉතින් උපාදාන 25ක් වගේම තමයි එකක් තදින් උපාදානි වුණත් එච්චර තමයි. එහෙනම් අපිට මේ தත්වයෙන් අයින් වෙන්නයි මේ ධර්මය තියෙන්නේ. එහෙනම් මේ ධර්මය තුලින් අපි යම් කිසි සිහියක් උපදවාගෙන ඒ සිහියෙන් වාසය කිරීමෙන් ආයෙ මං කියනවා මේකට ප්‍රතිරෝධයක් එයි මම මෙහෙම කියද්දි හිතෙන් බැඳීම් නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ජීවිතේ හරියන්නේ නැහැ කියලා. නෑ එහෙම එකක් නෑ. මං ආයෙ ආයෙ කියනවා. බැඳීම් නැතුව ජීවත් වීම තමයි පහසුම. අවබෝධය ඇත, යුතුයකම් ඇත නේද? මම මගේ ළඟ ඉන්න අයට මං කරන සේවයක් තියෙනවානේ. දැන් ඔය අනිත් අය බය වෙන්නේ ඒකටනේ. ඒක නැති වෙයි කියලානේ. ඒ බන්ධගෙන ඉන්නේ ඒකනේ. නේද? ඒක ස්වභාව ධර්මයෙන් අපිට ලැබිච්ච දේ අපි සේවය කරන තැනට නේද? බන්ධගෙන ඉන්නේ අපිත් බැඳිලා ඉන්නේ. එතකොට මේ බැඳීමෙන් ඇති වෙලා තියෙන එකම ප්‍රතිඵලය තමයි මාව පිච්චෙන දැවෙන එක. නේද? එතකොට මේක නැතුව හැබැයි මේක නැති වුණා කියලා කියන්නේ වෙන කොහෙට හරි බැඳීමක් ගියොත් තමයි ඔය ප්‍රශ්න තියෙන්නේ. එතකොට ඒකින්ද පිච්චෙන හින්දා මෙහෙ දුවනවා. එහෙම. ධර්මය තුලින් වෙන්නේ වෙන කොහෙට හරි බැඳීමක් යාමක් නෙවෙයි. තියෙන බැඳීම අයින් කරනවා. තියෙන බැඳීම අයින් කරනකොට වෙන කොහෙටවත් බැඳීමක් නැත්තම් සිද්ධ වෙන්නේ මොකද්ද? අර ආදරය වෙනුවට මෛත්‍රිය තියෙනවා. හ්ම්. එතකොට ඇලීම් ගැටීම් නෑ. නමුත් අවබෝධයෙන් වෙනදටත් වැඩි යුතුයකම් සහිත ඊටාම සාර්ථක ජීවිතයක් අරගෙන යන්න පුළුවන්. බැඳීම කියන එක තිබ්බ තියෙන එකෙන් තියෙන එකම දේ තමයි ඒක අපිව රත් කරනවා, දවන ඇතුළාන්ත රත් වීම ඇතිවීම. එහෙනම් ඒක නැති කරගෙන ඉන්න සිහිය උපදවාගෙන ඉන්න කෙනෙකුට ඒ වගේ දේවල් නැති කරගෙන මේ ජීවිතේ සුවදායකව ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සිහියත් එක්ක අපිට ඊළඟට තියෙන ඊට වැඩිය වටින දෙයක් තියෙනවා පින්නත් නේ. ඒ තමයි එක යම්කිසි පොඩි සිහියක් අපි උපදවාගත්තා. දැන් ඊයේ අපි සිහියක් පාර්ථ ගන්න කිව්වමම ඒ ඒ සිහිය උපදවාගෙන වාසය කිරීමෙන් මට තේරුණේ අපි හිතමු වේදනානුපස්සනාව ගැන නැත්නම් වේදනාව කෙරේ අපි සිහියක් උපදවාගෙන හිටියා. මේක හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන සිහිය උපදවාගෙන හිටියා. ඒක අපිට හොයාගන්න ලේසි නේ අපි කියලා දුන්නා. දැන් එහෙම ඉන්නවා. එහෙම ඉන්නකොට මට දැනෙනවා ඇති වෙනව නැති වෙනව. අන්න ඒ ඉන්නකොටයි දැනෙන්නේ මේක. ඒ ගැන අවධානයෙන් ඉන්නකොට දැන් අපි ගන්නකො බෝඩ් එකක තියෙන චිත්‍රයක් කියලා. අපි එකපාරට උදාගෙන සුන්දර ගම්මානයක චිත්‍රයක් තියෙනවා. මම ඒක බලාගෙන යන ගමන් මම හරි ලස්සන චිත්‍රය කියලා ගියා. ඉතින් මම කවුරුහරි අහුවත් මම කියන්න දන්නවා මේක සුන්දර ගම්මානයක චිත්‍රයක් කියලා. හැබැයි මේ චිත්‍ර ශිල්පියා මේකේ කරත්තයක් ඇඳලා ඒ කරත්ත ළඟ ගොයම් මිටියක් වැටලා තියෙනවා ඇඳලා කුරුල්ලෝ ගිනලා ඇඳලා අය තව තවත් චූටි චූටි ගොඩ දේවල් මේක ඇතුලේ තියෙනවා. මම එකක්වත් දැක්කද? නෑ. මේ ඔක්කොම දකින්න නම් මම මොකද කරන්න ඕන? චිත්‍ර දිහා අවධානය යොත්ව බලාගෙන ඉන්නකොට ගොඩ පොඩි පොඩි දේවල් පේනවා මට මේකේ. හරිද? අන්නේ වගේ මේ වේදනාව දිහා වේදනාවේ ඇතිවීම නැතිවීම ගවේෂණය කරනකොට කෙනෙක් ඒක දිහා අවධානයෙන් ඉන්නකොට අපි ඊ කතා කරා ගැන හරි දෙයක් වෙනවා. අපි කියනවා අපි හිතමුකෝ ශාලාවක් ඇතුළට ඇවිල්ලා යනවා හැම වෙලෙම මිනිස්සෙක් විනාඩියකට එක සැරයක් කවුරු හරි ඇවිල්ලා යනවා. දැන් මට රස්සාවක් හැමෙලා මට තියෙන මේ එන කෙනා ගැන විස්තර හොයාගන්න. හරි. සමහරට එක්කෙනාම වෙන්නත් පුළුවන්. ඉතින් එළියට ගියා යාම වෙන්නත් පුළුවන්. හැබැයි මෙතනින් ඇතුළට එන කෙනා ගැන මට විස්තර හොයන්න ඕන මම අවධානයෙන් ඉන්න ඕන මගේ රස්සාව ඒක. දැන් මම අවධානයෙන් ඉන්නවා. හැම වෙලේම ඇවිල්ලා යන්නේ හිතපු කෙනා නෙමෙයි වෙන කෙනෙක්. හරිද? මට තියෙන්නේ අවධානයෙන් ඉන්න විතරයි. මම අමුතුවෙන් උත්සාහයක් දරන්න ඕනද වෙන කෙනෙක් ඇවිල්ලා ගියේ කියලා තේරුම් ගන්න. එනවා යනවා එනවා යනවා එනවා යනවා කියන එක මට දැනෙනකොට ඒකේ එන කෙනා වෙනස් වෙනවද නැද්ද කියලා නිකම්ම තේරෙනවද නැද්ද? බලන් හිටියම තේරෙනවද නැද්ද? එහෙනම් මම ඉස්සෙල්ලා බලන් ඉන්න පුරුදු වෙන්න වෙනවා. නේද? මගේ මේ රස්සා හැටියට මට බලන් ඉන්න බැයි නම් මේ ගේට්ටුව දිහා මට මේක කරන්න බෑ. ඇයි මම හැම තැනම දූ දූ එක එකව කර කර ඉන්නවා නම් මේක බලා ගන්න බෑ. හැබැයි මට අවධානයෙන් බලන්න පුළුවන් නම් එන කෙනා වෙනස් වෙන වෙනස් එක්කෙනෙක් එන්නේ ඊළඟට එන්නේ ඊටත් වැඩිය වෙනස් එක්කෙනෙක් ඊළඟට එන්නේ ඊටත් වැඩිය වෙනස් එක්කෙනෙක් කියලා අරමුණු කරන්නවත් ඕනේ මට තේරෙනවා ඒක. අන්න ඒ වගේ තමයි පින්නන්නේ. වේදනාවේ ඇතිවීම නැතිවීම ගවේෂණය කරලා ඒක දිහා බලාගෙන ඉන්න කෙනෙකුට වේදනාවේ ශරීරයේ ඇතිවෙන වේදනාවල කනේ ඇතිවෙන ඇහි ඇතිවෙන වේදනාවල් දිහා අරමුණු කරගෙන බලාගෙන ඉන්න කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නවා මෙතන වේදනාවක් හඳුනනවා නම් ඒ චුට්ටකින් ආය වෙන තැනක ආය වෙන තැනක ආය වෙන තැනක මේක මහා දුවන එකක් කියලා ඒ විතරක් නෙවෙයි එක තැනකම හැදෙන වේදනාවක් වුණත් හැම නිමේෂයකම වෙනස් වෙන බව අරයට තේරෙනවා. දැනෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනස් වීම මට ඕන හැටියට අඩිය පොළේ ගහලා කරන්න බැරි බව වැටහෙනවා. එහෙනම් මොනවද මේ වැටහෙන්නේ? ඇතිවීම නැතිවීම ගැන බලාගෙන ඉන්නකොට අනිත්‍ය අනාත්ම වැටහෙනවා වෙන්න. නේද? ඒ කියන්නේ පෙර නො වූ දැනුමක් උපදිනවද නැද්ද? අන්න වැඩි. එහෙනම් එක සිහියක් පවත්වාගෙන වාසය කිරීමෙන් ඉන් එහා ගිය නුවණක් උපදිනවද නැද්ද? නේද? මොකක් හරි එක සිහියක් පවත්වාගෙන වාසය කිරීමෙන් ඉන් එහා ගිය නුවණක් උපදිනවද නැද්ද? එහෙනම් දැන් කරන්න ඕන මොකක්ද එහෙනම්? ඒ ඉපදිච්ච නුවණ ගැන සිහිය තියාගෙන ඉන්නවා. එහෙනම් එතකොට ඊටත් විදිහා ගිය නුවණ හරි. ඒ ඉපදිනකොටත් නුවණත් එක්කම සිහියක් උපදිනවා. ඒ සිහිය කොහොම හරි වෙනස් වෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙන ඉන්න. පවත්වා හිටියොත් ඊට වැඩි එහා ගියක් දැනෙන. ඊට ඊට එහා ගිය දෙයක් දැනෙන්න පටන් ගන්නවා. හරිද? මෙන්න මේ විදිහට පොඩි දෙයක හරි සිහිය පැවැත්වුවොත් ඊට වැඩි එහා ගිය දෙයක් තේරෙනවා. ඒක සිහිය පැවැත්වුවොත් ඊට වැඩි එහා ගිය දෙයක් තේරෙනවා. ඒක සිහිය පැවැත්වුවොත් ඊට වැඩි එහා ගිය දෙයක් තේරෙනවා. අන්න ඒක තමයි අර දේශනාවේ තියෙන්නේ. අත්තිකායෝතිවා 50 සතිපත්ති පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය ආවදේව ඥාන මත්තාය පසුව එළබෙන ඥානයකට සිහියකට මේක හේතු වෙනවාය කියලා. හරි. එතකොට යාවදේව ඥාන මත්තාය පටිසති මත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. අනිශ්චිතව වාසය කරනවා යමක් උපාදානය කරන්නේ මම හරි ඉස්සෙල්ලා කිව්වා උපාදානය කෙරෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා ඇත්ත අවබෝධයක් තියෙන කෙනෙකුට. එතකොට මේ ඔකෝමත් එක්ක අපිට තේරෙනවා අපි මොකක් හරි සිහියක් උපදවාගෙන මම ඊයේ කියලා දුන්නා එක්ක මරණය ගැන හරි කමන්නේ සිහියක් උපදවාගෙන ඒ සිහිය පවත්වා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ සිහිය පවත්වා ගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට අද දවසේත් අපිට තියෙන පැවරුම තමයි ඊයේ අපි සිහිය උපදවා ගන්න කිව්වා. උපදවාගෙන ඒක මෙනෙහි කරන්න කිව්වා. ඊයේ දවසේ සිහියක් උපදවා ගන්න ගන්න කිව්වා. දැන් ඒ උපදිච්ච සිහිය මොකද කරන්න ඕන? නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර පවත් ගන්න. ඒක පවත් ගන්නව ගමන් අපිට අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඒක පවත් ගන්නකොට අපිට අත්දකින්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට ගැඹුරෙන් වෙනදට තේරිච්ච දෙයට වැඩිය එහා ගිය දෙයක් තේරෙනවා. දැන් එයාට ඊට වැඩිය එහා ගිය දෙයක් තේරෙනවා. දැන් එයාට ඊටත් වැඩිය එහා ගිය දෙයක් තේරෙනවා. ඊටත් වැඩිය එහා ගිය දෙයක් තේරෙනවා. හරිද? මෙන්න මෙහෙම අපිට දවසින් දවස දවසින් දවස අපේ අවබෝධයේ පරාසය සතිපට්ඨානය වඩන කෙනෙකුට වර්ධනය වෙනවා. හැබැයි සතිපට්ඨානය වර්ධනය කරනකොට ඒක පිරිහිලා නැවත උපාදාන තත්ත්වයටපත් වෙන්න පුළුවන්කමකුත් තියෙනවා කවද වෙනකන්ද ඒ දැනුම ස්ථිර වෙන්නේ මාර්ග සිත්වලදී මාර්ග සිත්වල තමයි දැනීම ස්ථිර වෙන්නේ නැත්නම් ඒවා ඔක්කොම අපව පල්ලම් බහින ගතියකට එනවා ඉතින් ඒකින්ද දැන් අපිට තේරෙන්න ඕන සිහිය උපදවා ගන්නවා කියන එක සිහිය පවත්වා ගන්නවා කියන එකත් මොකද්ද කියලා මේ ජීවිතයේ ඇත්තටම ධාර්මිකව ඉදිරියට යන්න නම් අපිට මේ සිහිය පවත්වා ගැනීම සිද්ධ කරන්නම වෙනවා. සිද්ධ කරන්නම වෙනවා. මේ සිහිය පවත්වා ගැනීමෙන් එළඹිය හැකිව තියෙන ශෝක පරිදේව ඔක්කොම නැති වෙලා යනවා. එළඹිලා තියෙන ශෝක පරිදේවත් නැති වෙලා යනවා. ඒ නැති වෙන්නේ తాවකාලිකව ස්ථිරවද? කවුරු හරි කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා මං බලන්න යනකොට මං දුකින් යන්නේ දකින්න නැති හින්දා දකිනකොට මට සැපක් ඇති වෙනවා. එහෙනම් දුක් නැති වුණා. නේද? හැබැයි ආයෙ පස්සේ ආයෙ ඇති වෙනවා. හැබැයි සතිපට්ඨානේ වඩන කෙනාට ඒ දුක් නැති වෙන ඒවා ආයෙ ඇති වෙන්නේ නෑ. ඒ විදිහට ඇති වෙන්නේ නැති මේක ස්ථිර කරගෙන මාර්ගසිතක් දක්වා යන්න පුළුවන් ටික ටික ටික ටික වර්ධනය කරගෙන කරගෙන එක දිගට වර්ධනය කරන කෙනෙකුට ටික ටික ටික ටික ටික ටික මේක වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා අන්තිමට ඉහළම නුවණකට එනවා ඇත්ත తත්ත්වය සම්පූර්ණයෙන් අවබෝධ වෙන ගානට එනවා. ඉතින් ඒකෙන්ද අපිට අපිට මේවා ප්‍රායෝගික තලයකට ගන්න හැකියාව තියෙන්න ඕන. ප්‍රායෝගික තලයකට ගන්න හැකියාව තියෙන්න ඕන. මේක මම කරා නම් දවස ගානේ මගේ උපාදාන ටික ටික අඩු වෙලා තියෙන්න ඕනේ. සතිපට්ඨානෙ වඩනවා. අනිත් එක කොයි කවර කාලයක හරි මම මේක කරන්න ඕනේ. නැත්තම් එකතන පල්වෙවි එකතන පල්වෙවි එකම රූප එකම ශබ්ද එකම ගන්ධ එකම රස එකම පහස ලැබමින් ඔහේ ඉන්නවා ඔහේ ඉන්නවා ඉතින් හැම දෙයකින්ම අපි අත මිදෙන්න ඕනේ ඒ අත මිදෙන්න මේ තියෙන ක්‍රමවේද භාවිතා කරගන්න ඕනේ භාවිතා කරලා කොහොම හරි කරලා Tamange පිරිසිදු සිත අපිරිසිදු වෙන්න දෙන්නේ නැතුව රැකගෙන හැමදාම සන්තෝෂයෙන් ඉන්න ඕනේ. හැමදාම සන්තෝෂයෙන් ඉන්න තියෙන ක්‍රමය තමයි මේ ලෝකය පිළිබඳව තියෙන අපේක්ෂාවන් අයින් කරගෙන යුතුයකම් කරගෙන වාසය කරන. එතකොටමත් හිතේ අප්පෝ ඉතින් ඔය කියන්නේ ඔය ඉතින් මේ මූණු වෙල්ලගෙන මං නිකම්ම යුතුයකම් ටික විතරක් කරනවා මං මං වෙන මොකුත් කරන්නේ ඒ වගේ නිකම් මේ පැත්තකටලා ඉන්න ගතියක්ද කියලා නෑ හොඳට hina වෙලා කතා කරලා නේද විහිළුවක් කරලා ෂෝක් එකකට අපූර්වට ඉන්න පුළුවන් වෙනදා වගේම වෙනදාට වැඩිය ලස්සනට වෙනදාට වැඩිය සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? ඒ කියන බැඳීම තද තද බල බැඳීම නිසා උපදින පීඩන එකක්වත් එකක්වත් නැහැ. ඉතින් ඒ ඒ ඒ தත්ත්වයටපත් වෙලා මේ ජීවිතය සුරක්ෂිත කරගන්න පුළුවන්. මේ ජීවිතය සුරක්ෂිත කරගෙන අපිට ඇත්තටම මේ වගේ වැඩපිළිවෙලක් දේශනාවේ තියෙනවා අවුරුදු 7ක් අරගෙන ගියොත් එක දිගට සිහිය පිහිටුවාගෙන කියන දකිනවා කියලා. හ්ම් අවුරුදු 7ක්. දැන් අවුරුදු කීයක්ද? වයස නේද? එතකොට එච්චර අවුරුදු ගාණයක් මම ජීවත් වෙලා ඒ විදිහටම ජීවත් වෙලා මැරෙන්නයි යන්නේ. නේද? එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඇත්තටම කෙනෙකුට දැඩි අධිෂ්ඨානයක් ගන්න පුළුවන් නම් මේ සතිපට්ඨානය ගැන හොයාගෙන අවුරුදු 7ක් එක දිගට මේක වර්ධනය කරොත් කෙනෙකුට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට යන්න පුළුවන්කම තියෙනවා. ඒක දේශනාවේ තියෙන දෙයක්. අවුරුදු 7ක් ඕනේ නැහැ 6ක් කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ කෙලෙස් අඩු කෙනෙකුට කාර්යක්ෂමව කටයුතු කරන්න පුළුවන් උනට අවුරුදු 6කින් මේක පුළුවන්. 5ක් කියලා දේශනාවේ තියෙනවා. 4ක් කියලාත් තියෙනවා. 3ක් කියලාත් තියෙනවා. මේ විදිහට අන්තිමට තියෙනවා සති දෙකක් කියලා. හරියටම සිහිය පිටවගෙන සති දෙකක් හිටියොත් යම් කිසි කෙනෙක් එහෙම වෙන්න තියෙන පුළුවන්කම තියෙනවා. ඔකොටම වෙනව නෙවෙයි කියන්නේ. එහෙම වෙන්න තියෙන පුළුවන්කම තියෙන ඇයි එයාගේ ඒ කාලය තුල එයා ගත කරන ස්ථානෝචිත ප්‍රඥාවත් එයා තුළට උපදින ඒ ප්‍රඥාවත් ඒ වගේම එයාගේ මේ වෙනකොට ගොඩ ගැහිලා තියෙන කෙලෙස් ප්‍රමාණයත් මත එයාගේ කාලය නේද හදාපවතිනවා. ඉතින් අපි ඇත්තටම හොඳින්ම විමසලා බලලා මේ ජීවිතේට මේ දේවල් එකතු කරගන්න ඕනේ. ඒක රාශී කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාර ජීවිතය සුපපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්නවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.